අවසරයි ස්වාමීන් වහන්ස සද්ධර්ම වර්ෂා වැඩසටහනින් අදත් අපි සූදානම් වන්නේ භාවනා පිළිබඳ සාකච්ඡා කරන්නයි. අද සීලානුස්සති භාවනා පිළිබඳවයි අපේ අවධානය යොමු වන්නේ. ස්වාමීන් වහන්ස සීලානුස්සති භාවනා ආරම්භ කරන්නේ කෙසේද කියා මුලින් අපට පැහැදිලි කර දෙන්න. සම්බුද්ධ ශාසනයේ තියෙන අනුස්සති භාවනා 10ක්. එයින් මේ සීලානුස්සති භාවනාව හැඳින්වෙන්නේ හතරවෙනි අංකයටයි. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති ළඟට සීලානුස්සති. මේ සීලය අනුස්සති කිරීමේදී ඒකේ තියෙන මූලික ආරම්භයක් පළමුවෙන් තමන්ගේ සමාදන් වන සීලය පිරිසිදු කරගන්නට ඕන. විවේක තැනක් සපයා ගන්නට ඕන. නිස්සද්ද තැනක් එවාගෙන් හිතේ තැන්පත් බව ඇති කරගන්න සුදුසු සමාධිමත් කරගන්න සුදුසු තැනක් තෝරා ගන්නට ඕන ගහක් මුල හෝ වනාන්තරයක හෝ එහෙම නැත්නම් විවේක කුටියක විවේක නිවසක හෝ පුළුවනි. ඊළඟට තමන්ගේ සීලය ආවර්ජන කරලා තුනුරුවන් උදෙසා බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සිහි කරලා රත්නත්‍රයේ ජීවිතේ පූජා කරලා ආචාර්යයන් වහන්සේලාට ජීවිතේ පූජා කළ සමාවගෙන මෛත්‍රී භාවනාවක්, පිළිකුල් භාවනාවක්, මරණානුස්සති භාවනාවක් ස්වල්ප වේලාවක් සිහි කරලයි මේ භාවනාවට හැරෙන්නේ. ඒ භාවනාවට හැරීමේදී පළමුවෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ සීලය ගැන සිතනවා. ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මේ සීලේ පාරමිතාවක් වශයෙන් පූර්ණේ කළ බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ අරිහත්ත්වයට පත් වී වදාළා. මමත් මේ සීලය පිළිබඳ වාර්ජාවර්ජන කරමින් මගේ සීලය වඩවලා සුවිසුද්ධ භාවයට සුපරිසුද්ධ භාවයට පමුණවාගෙන මටත් මේ උත්තරීතර බෝධියකින් මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න මේ සීලානුසති භාවනාව උපනිශ්‍රේ වේවා උපකාර වේවා පිහිට වේවා හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයේ යුතුව භාවනාවට සූදානම් වෙනවා මේකයි ආරම්භය සීලානුස්සති භාවනාව ආරම්භ කිරීමේදී තමා කැමතිනම් පැය භාගයක් නැත්නම් පැයක් පැය කමාරක් පැය දෙකක් කාලයේ හැකිතා දික් කර ගැනීම වටිනවා. මක්නිසාද සීලානුස්සති භාවනා වැඩිීමේදී හිත සමාධිය අනුපිළිවෙලින් වැඩෙන්න කයක් යම්පත් වෙන්නට ඕනේ. කායික වෙහෙසක් නොමැතිව හිත තැන්පත් වෙමින් ගිහිලා තමයි මේකේ විශේෂ අර්ථාභෝධයක් ලැබෙන්නේ. එනිසා සීලානුස්සති භාවනාවට ආරම්භ වෙන ආරම්භ කරන හැම විටම මේ උපදේශය අනුගමනය කිරීම වැදගත් වෙනවා කියන එක මා මෛත්‍රියෙන් සඳහන් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ සීලානුස්සති භාවනාව වඩන්නේ කෙසේද? සීලානුස්සති භාවනාව වඩන්නේ කෙසේද කියන මේ ප්‍රශ්නය ගැන අපි කෙටියෙන් හඳුන්වන්නට ඕනේ. දැන් අපි සඳහන් කළා පටන් ගැනීම කොහොමද කියන එක. සීලානුස්සතිය වැඩිීමේදී විශේෂයෙන්ම තමාගේ සීලය ගැන ඉස්සෙල්ලා හිතන්නට ඕන. දැන් ගිහි බෞද්ධයෙක් නම් තමා නිත්‍ය වශයෙන් රැක්නා පංච සීලය, ආජීව අෂ්ටමක සීලය, නවාංග උපෝසත සීලය, ඝාත දස සීලය, එවැගේම අෂ්ටාංග උපෝසත සීලය වැනි සීලයක් සමාදන්ව රකිනවා නම් ඒ සමාදන්ව රකිනා සීලය මුල සිට අගට අග සිට මුලට ආවර්ජනා කරලන් බලන්නට ඕනේ. ඒ සීලය අඛණ්ඩ අච්චිද්‍ර අසබල අකල්මාස බුද්ධිස විඤ්ඤුප්පසත් අපරාමර්ථ සමාධි සංවත්තිනික කියන ගුණාංගයෙන් රැකගෙන තියනවාද කියලා බලන්නට ඕනේ. එසේ බලමින් තමයි සීලය ගැන හරියට භාවනාවට නගන්න හැකි වෙන්නේ. තවත් ක්‍රමයකින් කියනවා නම් පළමුවෙන් අපි සීලය කුමක්ද කියන එක තේරුම් ගන්නට ඕනේ. සීලය කියන එක බොහෝසෙන් අර්ථ කතාවල හඳුන්වලා තිබෙන්නේ චේතනා සීල, සංවර සීල, කෛතසික සීල, අවීතික්‍රම සීල කියන මේ පද හතරකේ. ඒ චේතනා සීලය නමින් හඳුන්වන්නේ විශේෂයෙන් වත් පිළිවෙත් පිළිය බුද්ධෝපස්ථාන, සංඝෝපස්ථාන, මෞඛ්‍ය උපස්ථාන ආදී වත් පිළිවෙත් කිරීම එවාගෙම තවදුරටත් තමාගේ හිතේ කුසාසිත වැඩෙන යහපත් ක්‍රියාවන් යෙදීම කියන චේතනා සීලය කියලා. ඊළඟට සංවර සීලය කියලා කියන්නේ ඒකේ තියෙන අවස්ථා පහක්. සීල සංවරය, සති සංවරය, ඥාන සංවරය, කාන්ති සංවරය, විරේ සංවරය කියලා. ඒ සංවර පහක් මනමින් අනුගමනය කිරීමට කියනවා සංවර සීලය කියලා. චෛතසික සීලය කියන්නේ වැළකී යුතු වස්තුන්ගෙන්. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, අදින්නාදානෙන් වැළකීම, මිච්ඡාචාරයෙන් වැළකීම කියන මේ කායික දුස්චරිතයන්ගෙන් වැළකීමේ සම්මා කම්මන්ත කියන ඉරති සීලය. එවාගේ මුසාවාදයෙන් වැළකීම, පිසුණු වචනින් වැළකීම, පරිස වචනින් වැළකීම, සම්පාප්‍රලාපයෙන් වැළකීම කියන වචනින් සිදුවෙන අකුසල් සිත අකුසල ධර්මයන්ගෙන් වැළකීම සම්මා වාචා කියන විරති සීලය. එවාගේම මිච්ඡා ආජීවයෙන් වැළකීම නම් වූ සම්මා ආජීව සීලය. මේකට කියනවා චෛතසික සීලය කියලා. ඒකම තවත් කියනවා අනබෙජ්ජා අව්‍යාපාද මේ සම්මාදිට්ඨිය කියන මේ ගුණාංග තුනක්. ඒක හිතින් සිදුවෙන දේවල්. කිසි දෙයකට ආශා කරන්නේ නැති නිර්ලෝභීකම. කිසි කෙනෙකුට ඊර්ෂ්‍යා ක්‍රෝධ නොකරන මෛත්‍රිය. කිසි ලෙසකින් වැරදි දෘෂ්ටියක් පිළි නොගෙන සම්මාදිට්ඨිය පිහිටා සිටීම කියන මේවා චෛතසික සීලය හැටියට හඳුන්වනවා. ඊළඟට අවීතික්‍රම සීල කියන්නේ ලාභ යස ඥාති අංග ජීවිත කියන මොනම හේතුවකින්වත් ලාභයක් ලැබෙන්න ගියා සීලය කඩා ගන්නෙ නෑ ඒ ඉක්මවා යන්නේ නෑ ඒ වගේම යසසක් ලැබෙනවා කීර්තියක් ලැබෙනවා නම්බුනාමයක් ලැබෙනවා තනතුරක් ලැබෙනවා කියලා ඒකටවත් ආශාවෙන් සීලය ඉක්මවා යන්නේ නෑ ඒ වගේම ඥාතියින්ගේ ප්‍රශ්නයක් නිසාවත් සීලය බිඳගන්නේ නෑ ශරීර අවයව ආරක්ෂා කරගන්න කියලාවත් සීලය බිඳගන්නේ නැහැ. එවාගෙම ජීවිතේ නිසාවත් සීලය බිඳගන්නේ මේ කියන හේතු කාරණා පහ උඩ කිසිම හේතුවකින්වත් සීලය ඉක්මවන්නේ නැතුව ජීවිතයේ දෙවෙනි කොට සීලය මුල් තැන සබාගෙන ආරක්ෂා කර ගැනීමද කියන අවීතික්‍රම සීලය කියලා. මෙන්න මේ කියන සතර ආකාර සීලය අපට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ වත් පිළිවෙත් පිළිම ආදී වශයෙන් කරනකොට චේතනා සීලය, ඒ වගේම සංවර සීලය, චෛතසික සීලය, අවිතික්‍රම සීලය. ඒ සීලේ ලක්ෂණයක් තියෙනවා. සීලේ ලක්ෂණය හැටියට හඳුන්වන්නේ සීලන ලක්ෂණය කියන කෙටි වචනයකින්. ඒක විග්‍රහ කරනකොට සීලන කියන්නේ සමාදාන උපධාරණ කියන අර්ථ දෙකක්. සමාදාන කියලා කියන එකේ තේරුම කය වචන දෙක සංවර කිරීම. සීලයෙන් කාය වචන දෙක සංවර වෙනවා සමාධි වෙනවා කාය සමාධි වචී සමාධි සමාධි වෙනවා කියන්නේ තන්පත් වෙනවා ඒ වගේම එකට කියන සමාදාන කියලා උපධාරණ කියන්නේ උපචාර සමාධි අර්පණ සමාධි අභිඥා බල විදර්ශනා ඥාන මාර්ගඵල ආදී උසස් ගුණයන්ට පිහිට වෙනවා මහා පොළොවමින් පිහිට වෙනවා මහා පොළොවේ පිහිටාගෙන මේ ජීවල් දොරවල් හදන්නේ මිනිස්යන් කර්මාන්ත කරන්නේ හැම දෙයක් කරන්නේ පොළොව පිහිට කරගෙන ඒ වගේම මේ සීලය පිළිපිට කරගෙන උසස් ගුණ ප්‍රතිලාභ කරගත හැකි වෙන්නේ. ඒ නිසා එකට කියන උපධාරණ කියලා. මේ ලක්ෂණ දෙකම එක වචනින් කියනවා සීලන ලක්ෂණය කියලා. තවත් දුරට ඒක හඳුන්වනවා දැන් අපේ ඇහැට පේන නොයෙක් නොයෙක් පාට ඇති දේවල් තියෙනවා නිල් පාට, කහ පාට, සුදු පාට, රතු පාට, මිශ්‍ර පාට. ඔය පාට වලින් තියෙන දේවල් ඔක්කොම ඇහැට ලක් වෙනවා. ඇහැට ලක් වීම වශයෙන් එක එකක්. ඒකට කියන සනිදාසන කියලා. ඇහැට ලක් වෙනවා. ඇහැරලා තියෙන වශයෙන් ඒ වර්ණ දේවල් ඔක්කොම එකයි. ඒ වගේ තමයි මේ නොයෙක් නොයෙක් නම් වලින් සීලය හැඳුන්වුවත් ඒ තියෙන්නේ මේ සීලන කියන සමාදාන උපදාරණ කියන අර්ථ දෙකයි. සංවර බව හා උසස් ගුණයන්ට ආධාර වන බව. මේ අනුව තමයි සීලේ ලක්ෂණ හඳුන්වන්නේ. සීලෙන් සිදුවන ක්‍රියාකාරීත්වය තමයි දුසිල් බව නැති කිරීම. කයෙන් අසංවර වීම නම් වූ කාය දුස්චරිතයෙන් වැළකීම, වචනේ අසංවර නම් වූ වචී දුෂ්චරිතයෙන් වැළකීම මේ වගේම සිතේ දුෂ්චරිතයන්ගෙන් වැළකීම ඒ දුසිල්වා වැළකීම සීලේ තියෙන ක්‍රියාකාරීත්වය. එවැනි උසස් ගුණ ප්‍රතිලාභය සීලේ තියෙන ක්‍රියාකාරීත්වයක්. සීලේ හිතට අරමුණු වෙන්නේ සෝචය කියන මේ ගුණාංගය නිසායි. සෝචය කියලා කියන්නේ පිරිසුදු බව. සීලයක් රකින්නකොට කාය පිරිසුදුයි, වචනේ පිරිසුදුයි, හිත පිරිසුදුයි. එවැගේම ඇඳුම් පැළඳුම් පිරිසිදුයි, හිඳුම් හිටුම් පිරිසිදුයි, කතා බහ පිරිසිදුයි, ඇවතුම් පැවතුම් සියල්ල පිරිසිදුයි. කුජලයා බොහොම පිරිසිදු කුජලයක් බවට පත් වෙන්නේ සීලයෙන්. ඒක තමයි සෝචය කියන්නේ. සුචි බව. ඒක අරිහත්ත්වයට දක්වාම බලපාන සුචි බව, පිරිසිදු බව. ඒක සීලයේ තියෙන වැටහෙන ආකාරයයි. සීලයක් ආරක්ෂා වෙන්නේ සීලයක් දිගු කල දිගට පවත් ගන්න හේතු වෙන කාරණා දෙකක් තියෙනවා. ඒකට ඉන්න හිරි ඔත්කප්ප කියලා. පාපේට ලැජ්ජාව, පාපේට භය. තමාගේ ගරුත්වයේ සිතාගෙන පාපයට ලැජ්ජා වෙනවා. අනුන් ගැන ගරුත්වයේ පිහිටාගෙන පාපයට භය වෙනවා. අපාය බය, දුර්ගති බව මේවට භය වෙනවා. මේ විදිහට හිරියේ උත්තාපය කියන මේ දෙක නිසා සීලයක් ආරක්ෂා කළ හැකි වෙන එක සීලයට තියෙන පදනම. හිරියොත්ප්ප දෙක නිසා සීලයක් මනමින් රැකෙන්නේ. මේ කියන ක්‍රමයේ සීලයේ තේරුම්ගෙන ඒ සීලය වැඩිීමේදී තමාගේ සීලය ඒ විදිහටම ආරක්ෂා වූ හැටි මෙනෙහි කරන්නට ඕනේ. සීලය මෙනෙහි කිරීමේදී තියෙනවා බුදුරජාණන් වහන්සේ දෙසූ ආකාරයෙන් කරුණු 8ක් අනුව මෙනෙහි කරන්න. තමන් පංච සීලය නම් රකින්නේ නැත්නම් අෂ්ටාංග උපෝසත සීලේනම් කවර හෝ ඝාත දස සීලේනම් හෝ කවර හෝ සීලයක් රකිනවා නම් ඒ ශික්ෂාපදවල මුලින් අගින් නොකැඩී පවතිනවා නම් ඒකට අකණ්ඩ සීලය කියනවා. යම්කිසි වස්ත්‍රයක මුලින් අගින් මීයෝ කාලා නැත්තම් පිච්චිලා නැත්තම් ආයුධයකට කැපිලා කියනවා නම් එතකොට ඒ වස්ත්‍රයේ දෙපැත්තෙන් එක පැත්තක හෝ පළුදු බැවින් ඒකට කියනවා ඛණ්ඩ ඛණ්ඩ වස්ත්‍රය කියලා කැඩිච්ච දෙයක්, කැඩිච්ච වස්ත්‍රයක්, කිරිච්ච වස්ත්‍රයක්. ඒ වගේ සීලයක මුල අග අවස්ථා දෙකෙන් එකක් හරියේ කිලුට වෙලා නම් බිඳිලා නම් ඒ සීලයට කියන ඛණ්ඩ සීලය කියලා. එවැනි බිඳීමක් නැතිනම් ඒක අඛණ්ඩ සීලයක්. ඊළඟට යම් කිසි වස්ත්‍රයක් නදීන් සිදු වෙලා තියෙනවා නම් වේයෝ කාල නැත්නම් ගින්නකට පිච්චිලා නැත්නම් ආයුධයකට කැපිලා නැත්නම් ඉරිලා තියෙනවා නම් ඒකට කියන ඡිද්‍ර වස්ත්‍රය කියලා වාගේ යම්කිසි ශික්ෂාපද පෙළයක මැද ශික්ෂාපදයක් කැඩෙලා නම් ඒක ඡිද්‍ර සීලය කියනවා. එවැනි මැද ශික්ෂාපදයක් නොබිදී රකුණා නම් ඒ අච්ඡිද්‍ර සීලය හැටියට හඳුන්වනවා. ඊළඟට අසබල සීලය කියන්නේ දැන් ඔය සමහර හරක් ඉන්නවා පේලියට පේලියට කබර කබර වර්ණ තියෙනවා. ඒකට කියනවා සබල කියලා. ඒ වගේ සීලය තේලියට තේලිර ශික්ෂාපද කැදී තිනවා නම් ඒක සබල සීලයක්. එහෙම නැතුව ඒක ශික්ෂාපදයක්වත් කරලා නැහැ. ඒ සීලයට කියන අසබල සීලය කියලා. ඊළඟට තවත් තියෙන උපමාවක් යම්කිසි ගවයෙකුගේ හෝ අර මුවන්ගෙමින් තිත් තිත් තිත් වශයෙන් තියෙනවා පාට වැදලා එක එක පාට කළු පාට රතු පාට ඒ වගේම එක එක වර්ණ පිහිටා තියෙනවා නම් ඒකට කියනවා කල්මාස කියලා. දැන් සීලය තනින් තන ශික්ෂාපද කැඩී තියෙනවා නම් ඒකට කියන කල්මාස සීල. නමුත් එහෙම කරලා නැත්නම් ඒකට කියන අකල්මාස සීලය කියලා. එහෙම සීලේ අර්ථ හතරක් මුලට හඳුන්වනවා. ඊළඟට කියනවා බුජිස්ස. බුජිස්ස කියලා කියන්නේ තණ්හාවෙන් අල්ලා නොගත් සීලය. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් හිතනවා මට මේ සීලය රැකීම නිසා හොඳ අනුශාකියාවක් ලැබෙන්නට ඕනේ. මට හොඳ දරු සම්ප්‍රත්‍යයක් ලැබෙන්නට ඕනේ. මට හොඳ නිදානයක් ලැබෙන්න ඕන. මට ධනය ලැබෙන්න ඕන. මට කවුරුත් වඳුම් පිදුම් කරන්න ඕන. එවාගේ මට ගෞරව කරන්න ඕන. මට දියුණුවක් වෙන්න ඕන මේවා හිතෙනවා නම් මෙලෝ වශයෙන්. එතකොට තෘෂ්ණාවෙන් ඒවා හිතෙන බැවින් ඒකට කියනවා තෘෂ්ණාවට වහල් වූ සීලයක්. තෘෂ්ණාවට වහල් වූ සීලයක්. තෘෂ්ණාවට වහල් නොවී රත්නා සීලයේදී කියනවා බුජිස්ස සීලය කියලා. එවැගේම විඤ්ඤුප්පසත්ත සීලය කියන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා බොහෝම සීලෙන් සුපරිසුද්ධයි. මමත් මේ විදිහට පිරිසුදු සීලයක් මේ ආරක්ෂා කරන්න කියලා හිතා ගන්නකොට එතන ඒ සීලයට කියනවා විඤ්ඤුප්පසත්ත සීලය කියලා. තාකින අපරාමර්ථ කියලා. අපරාමර්ථ කියන්නේ යම්කිසි කෙනෙක් සීලයක් සමාදන් වෙලා හිතනවා මම මේ සීලය නිසා දිවි ලෝකෙට යන්නට ඕන. චාතුරු මහරජික තාවතින්ස යාම කුසිත නිර්මාරතේ පරිනිර්මිත වසවර්ති වැනි දිවි ලෝකයක දිව්‍ය රාජ සම්පත් ලබන්න ඕන කියලා හිතෙනවා. එහෙම නැත්නම් මම මේ සීලය පදනම් කරගෙන බ්‍රහ්ම ලෝකයේ උපදින්න යන්න ඕනේ. කොහොම හිතෙනවා නම් එතන තෘෂ්ණාවෙන් අරමුණු වුණා. එවැගේ මේ සීලය නිසාම විසුද්ධියක් පිරිසුදු බවක් නිවනක් ලැබෙනවා කියලා හිතුවොත් ඒකට කියන දෘෂ්ටියෙන් අල්ලා ගැනීම කියලා. ඒ විදිහේ නැතුව තෘෂ්ණාවෙන් දෘෂ්ටියෙන් අල්වා නුගත් මගේ මේ සීලය අසවල් බෝධි ඥාණයෙන් මට ධ්‍යාන විපස්සනා මාර්ගඵල ප්‍රතිලාභයටම හේතු වේවා කියලා අදිෂ්ඨානින් රක්නා සීලයට කියන අපරාමර්ථ සීලය කියලා. ඊළඟට සමාධි සංවත්තනික කියන්නේ දැන් මේ විදිහට රක්නා සීලය අකණ්ඩ, අච්චිද්‍ර, අසබල, අකල්මාස, බුජිස්ස, විඤ්ඤුප්පසත් අපරාමත්ත වශයෙන් රක්නා සීලය ගහක් මුලට ගියත් චිත්ත සමාධිය වැඩෙනවා. වැලි තලාවකට ගියත්, ගල් තලාවකට ගියත්, එවාගෙම ගස් සෙවණකට ගියත්, කොතන හිටියත් භාවනාවක් හිතනවා නම් වහාම හිත සමාධි වෙනවා. උපචාර සමාධිය, අර්පණා සමාධිය, අෂ්ඨ සමාපatti, අභිඥා මේ උපදවා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඒ උත්තරීතර සමාධි ගුණයට ප්‍රතිස්ථාධාර වෙන හැටියට රක්නා සීලයද කියන සමාධි සංවත්තනික සීලය. දැන් සීලයතුවට ආවර්ජනා කරන්නේ මේ විදිහටයි. මගේ සීලය බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ සීලයෙන් අඛණ්ඩ සීලයකයි. සාදු සාදු මගේ සීලය අඛණ්ඩයි අඛණ්ඩයි අඛණ්ඩයි. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගෙන් මගේ සීලය අච්චිද්‍ර සීලයක්. සාදු සාදු මගේ සීලය අච්චිද්‍රයි අච්චිද්‍රයි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ සීලය අසබලයි මගේ සීලය එසේම අසබලයි අසබලයි අසබලයි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ සීලය අකල්මාසයි මගේ සීලය එසේ අකල්මාසයි අකමා සාදු සාදු කියලා ඉගෙන සතුටු වෙනවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ සීලය බුද්ධිසයි තෘෂ්ණාවට වහල් වෙලා නැහැ මගේ සීලයත් තෘෂ්ණාවෙන් අරමුණු නොකරන සීලයක් බැවින් මගේ සීලයත් බුද්ධිසයි සාදු සාදු කියලා ඒගෙන සතුට වෙනවා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ සීලය විඤ්ඤුක්ඛ සත්‍යයි. මගේ සීලයත් එසේම විඤ්ඤුක්ඛ සත්‍ය සීලයේ සාදු සාදු කියලා ඒගෙන හිතෙනවා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ සීලය වපරාමට්ටයි මගේ සීලයත් එසේ තෘෂ්ණා දෘෂ්ටියෙන් අරමුණු නොකරන බැවින් නිවන් පතා රක්නා බැවින් අපරාමට්ටයි සාදු සාදු කියලා එකමනී කරනවා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ සීලය සමාධි සංවත්තනිකයි. මගේ සීලයත් එසේම සමාධි සංවත්තනිකයි සාදු සාදු කියලා සතුටු වෙනවා. මේ දෙත එකින් එකට එකින් එකට ඒ සීලය ගැන ආවර්ජනා කරන්න කරන්න ඒ සම්බන්ධව හිතේ තියෙන නීවරණ යටපත් වෙනවා. ජීවන යටපත් වීම සඳහා තමයි මේ මුලින් ආවර්ජනා කරන්නේ. මේ විදිහටයි සීලානුස්සතිය භාවනා කරන කෙටි ක්‍රමයේ මේ සවිස්තරව කරුණු කරාසයක් කියන්නේ තියෙන අපි කාලසටහන අනුව මෙතකින් ඒ සම්බන්ධව සෑහෙමු. අවසරයි ස්වාමීන් වහන්සේ සීලානුස්සති භාවනා වැඩිීමේ ආනිසංස මොනවාද? සීලානුස්සතිය වැඩිීමේ අනුසස් රාශියක් අපට ලබන්න පුළුවන්. සීලාසුසතිය වඩන යෝගාවචරයක් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කවුරු නම් ඒ තැනැත්තා සැපසේ නිදෙනවා සැපසේ අවදි වෙනවා නපුරු සීන නොපෙනෙනවා දෙවියන්ගේ ප්‍රිය වෙනවා මිනිසයන්ගේ ප්‍රිය වෙනවා දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණ ලැබෙනවා වසවිස අවියාවද ගිනි විපත් වලකිනවා මොහොනේ වර්ණයේ පැහැපත් වෙනවා චිත්ත සමාධියේ වහ වහා පිහිටෙනවා ඒකම සීලය පිළිබඳව ප්‍රීති සෝමනස්සේ බහුල වෙනවා. සීලය සුවිසුද්ධව රැකීමට සමර්ථ වෙනවා. එවාගේම සීලය කැඩෙන බිඳෙන අරමුණක් ආවක් වහා මේකෙන් අතමෙදෙනවා වෙන් වෙනවා එයින් වැළකෙනවා. එවාගේම සීල ස්වස්යෙන් සීල සම්පත් ඇති උතුමන්ගේ ආශ්‍රයයට ප්‍රිය වෙනවා. සීල සම්පන්න උතුමන් එක්කම ආශ්‍රය කරන්න පුරුදු වෙනවා. එවාගේම සීලය නිසා මෙලොව වශයෙන් තේන විපක්ති වලකිනවා. බොහෝසෙන් සීලය සීලය නිසා Taman දෙන සතුරු උපද්දරව අමනුෂ්‍ය බය, එවාගේ රෝග බය මේවා දුරු වෙනවා, ඒවා වැළැකෙනවා. සීලවන්තයාට ඒවා දුරු වෙනවා. එවාගේම සාම්ප්‍රදායික වශයෙන් දෙව්ලොවට යන ඉනිමඟක් වැනි වෙනවා. එවාගේ නිවනට පිවිසෙන රන් දොරටුවක් වැනි වෙනවා. එවාගේම සසර ගමනේදී සීලවන්ත කෙනෙක් බවට පැමිණෙනවා. සීලවන්තයා සමහර විට යුද්ධයකින් පවා ජයගන්න සමර්ථ වෙන යුද්ධ නොකර මහා සීලව රාජ්‍යාතකයේ ඒක රාජ චරිතය ආදීන් පැහැදිලි වෙනවා සීලවන්තයා පරසතුරු උපද්දව වලින් පවා දේරුණ හැටි වැළකුණ හැටි ආරක්ෂා වුණ හැටි ඒ නිසා මේ සීලය කියන එක ඉතාම උසස් ආනිසංස ගෙන දෙන භාවනාවක්. එපමණක් මේ සීලානුසතිය වැඩි වීමෙන් ධ්‍යාන වශයෙන් උපචාර ධ්‍යාන ලැබෙනවා. මක්නිසාද සීලයේ ප්‍රභේද රාශියක් මෙනෙහි කිරීම නිසා සීලයේ පරමාර්ථ ධර්මයක් නිසා සීලේ ගුණස්කන්ධේ නැවත නැවත ආවර්ජනා කරන නිසා අර්පණා සමාධියටපත් නොවි උපචාර සමාධියෙන් සිත සමාධි වෙනවා. ඒ සමාධිය විදර්ශනා භාවනාවට මාර්ගඵල නිවනට උපනිශ්‍රේ වෙනවා. සසන ගමනේදී අපාය සතර අපායෙන් අත මිදෙනවා. මනස දුර්භාග්‍යතාවයෙන් අත මිදෙනවා. එවාගේම පිටසක්වලක නූපදී මේ මංගල සක්වල ඉපදීමට වාසනාවන්ත වෙනවා. සසර ගමනේදී බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ සමීප ආශ්‍රය ලැබෙනවා. එවාගේම තමන්ගේ సంతානයේ නිතරම අර ත්‍රි හේතුක సంతානයක් වෙනි බාටපත් වෙන්න වාසනාවන්ත වෙනවා. ගැඹුරු ධර්මයක් ආબોධ කරගන්න සමර්ථ වෙනවා. මේ ගැඹුරු නුවණ අවබෝධ වෙනවා මේ වාගේ විශේෂ ආනිසංස රාශියක් මේ සීලානුස්සති භාවනාවෙන් ලබාගත හැකි වෙනවා ලැබෙනවා කෙනෙක් අපි සඳහන් කරනවා අවසරයි ස්වාමීන් වහන්ස සීලානුස්සති භාවනාව කිනම් චරිත ඇති අයට ගැළපේද චරිතානුකූලව කර්මස්ථාන භාවනාවෙන් කිරීමේදී සීලානුස්සති භාවනාව විශේෂයෙන්ම වෙන් කරලා තියෙන්නේ ශ්‍රද්ධා චරිතයටයි ශ්‍රද්ධාවන්තයාට තමයි සීලානුස්සතිය විශේෂයෙන් හැඳින්වෙන්නේ මොකද පහසියෙන් එතුමාගේ හිත සමාධි කර ගැනීමද සීලානුස්සති භාවනාව උපකාර වෙනවා. නමුත් ඉතිරි චරිත ඇති ඇත්තන්වත් මේක වැඩිම අවශ්‍යයි. තමන් සීලය පිරිසිදු කරගන්න බැවින් මේ අනිකොත් චරිත ඇති අයටත් මේ භාවනාව කිරීම සුදුසුයි. ඍජුවම සුදුසු වෙන්නේ ශ්‍රද්ධාවන්තයාට ශ්‍රද්ධා චරිතයාට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා. ස්වාමීන් වහන්සේ සීලානුසති භාවනාවෙන් ලැබෙන සමාධිය කවරේද? සීලානුසතිය වැඩිමින් ලැබෙන සමාධිය උපචාර සමාධියයි. උපචාර කියලා කියන්නේ ධානයේට සමීපයි. මාර්ගයට සමීපයි. විදර්ශනාට සමීපයි. සමීප පවත්න සමාධියට තමයි උපචාර කියලා කියන්නේ. උප කියන්නේ සමීප කියන අර්ථය ඇති උපසර්ගයක්. ඒ නිසා ධාන සමාධියට විදර්ශනාවට මාර්ගයට ආසන්න සමාධියක් බැවින් මේකට කියන උපචාර සමාධිය කියලා. ඒ උපචාර සමාධිය ලැබෙන්නේ සීලය මෙනෙහි කිරීමේදී අරමුණු කරනු ලබන්නේ පරමාර්ථ ධර්මයක්. සීලය කියන එක පරමාර්ථ ධර්මයක්. ඒ වගේම සීලය මෙනෙහි කිරීමෙන් විවිධ ගුණ සිහි කරන්න වෙනවා. එනිසා නොයෙක් නොයෙක් ගුණාංග සිහි කරන්න වීම නිසා ධ්‍යාන සමාපත්තියක් ලැබෙන්නේ නැහැ. ධ්‍යාන අර්පණාවක් ලැබෙන්නේ ලැබෙන්නේ උපචාර සමාධි මාත්‍රයයි. නිසා උපචාර සමාධියයි මේ සීලානුසති භාවනාවෙන් ලබාගත හැකි වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස සීලානුස්සති භාවනාවට ඇති බාධක හා මේ වැඩගෙන ඉදිරියට ගමන් කරන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන්න. සීලානුස්සති භාවනාවට බාධක රාශියක් තියෙනවා. විශේෂයෙන්ම සිත අපිරිසුදු කරන උපක්ලේශ 16ක් තියෙනවා. අවිජ්ජා ව්‍යාපාද, ක්‍රෝධ, උපනාහ, මක්ඛ, පලාස, තිස්සා මච්චරිය, මායා සාඨේය, කාම්බ සාරම්භ, මාන අතිමාන, මද ප්‍රමාද කියලා. අවිජ්ජා කියලා කියන්නේ දැඩි ලෝභය. අනුන්ගේ සම්පත් මට ලැබේවා කියන තරමට දැඩි ලෝභය සීලයට බාධාවක්. සීලයට කිලුටක්. ඒ වගේ ව්‍යාපාද, ව්‍යාපාදික නිතර නිතර හිත කිපෙන ගතිය. හිතන හිතන කිපෙන ගතියට කියනවා ව්‍යාපාද කියලා. හිතේ විකෘති භාවයටපත් වීම ව්‍යාපාද. ඒකත් සීලයට කිලුදා. ඊළඟට ක්‍රෝධ උපනාම. ක්‍රෝධ කියන්නේ දැඩිසේ කිපීම. දැඩිසේ කිපීමද කියන ඒකත් සීලයට ආනියක් සීලයට කිලුදා. උපනා කියන්නේ බද්ධ වෛරය. පරිගැනීමේ බලවත් වෛරයට කියන උපනා ඒකත් සීලයට කිලුදා. මක්ක පලාස මක්ක කියන්නේ සිල්වතුන්ගේ ගුණවතුන්ගේ ගුණේ මකා දානවා. කමන්ද කළ උපකාරය මකා දානවා. ඒවා යටපත් වෙන කතා කරනවා හිතෙනවා. ඒකත් සීලයට කිලුටක්. පලාස කියන්නේ යුගග්‍රහ එකතක කිරීම. එකතක කිරීම සීලයට බාධාවක්, සීලයට උපක්ලේශයක්, සීලයට පරිහානියක්. ඉස්සාමච්චරිය ඉස්සා කියලා කියන්නේ අනුන්ගේ දේ රුස්සන්නේ නැහැ. අනුන්ගේ ලැබෙන ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා ඉස්සා ඉවසන්නේ නැහැ. අනුන්ගේ වැඳුම් පිදුම් ගරු සම්මාන ලබනවාට ඊර්ෂ්‍යා කරනවා අනුන්ගේ සැප සම්පත් වලට ඊර්ෂ්‍යා කරනවා මේ විදිහට ඊර්ෂ්‍යා කිරීම සීලයට පරිහානියක් සීලයට කිලුටක් සීලයට උපක්ලේශයක් එවාගෙම මච්චරි කියන්නේ තමන්ගේ දේවල් මසුරු මලින් හංග ගන්නවා තමන් පරිභෝග කරන්නේ නැහැ අනුන්ට දෙන්නේ නැහැ ත්‍යාග ගුණේ නැතුව වාසය කරනවා ඒක සීලයට බාධාවක් උපක්ලේශයක් කිලුටක් සාමච්චරේ මායාසාතේය. මායා කියන්නේ තමන්ගේ තියෙන අගුණ සංගවනවා. කවදාකවත් අගුණයක් එලිපෙට කියන්නේ නැහැ, කරන් දක්වන්නේ නැහැ. ඒක සංගවනවා අනුන් සතුටු කරවන්නට. සාතේය කියන්නේ නැති ගුණ අඟවනවා. නැති ගුණ අඟවමින් කපටිකම් කිරීම සීලයට ආනියක්, දෙකෙත් සීලයට උපක්ලේශයක්. කම්බ සාරම්භ කම්බ කියලා කියන්නේ බොහෝම නැමෙන්නේ නැති දරදඬුකම දරදඬුකම කියනවා නම් දෙන්නේ තමන්ගේ సంతානයේ සීලය අතිශයින්ම කිලුතු වෙනවා වැඩි හිතයන්ද සිල්ල තුන්ද ගුණ උතුම්ද ගරු කරන්නේ තුනුරවන්ද ගරු කරන්නේ නැත්නම් ඒ අගෞරව කිරීම දරදඬුකම නිසා සීලය කිලුතු වෙනවා ඒක උපක්ලේශයක් සාරම්භ කියලා කියන්නේ එකට එක කිරනවා ඒ කියන්නේ බොහෝ සෙයින් අනුන් හෙලා දැකීමට කතා කරනවා වැඩ කරනවා ඒක සීලයට උපක්ලේශයක් මාන අතිමාන මාන කියන්නේ මාන්නය, අතිමාන්න කියන්නේ අධිකමාන්නය. අර මානෝ නලෝ කියලා සඳහන් කරන උණ ගහක් වාගේ. උණ ගහ කියන එක ඇතුලේ හරයක් නැහැ දෙනේ තියෙන්නේ. නමුත් ඉහළට පෙනී ඉන්න අනිත් වෘක්ෂයන්ට වඩා ඉහළට යනවා. ඒ වාගේ තමයි තමන්ගේ ಗುಣ ඇතත් නැතත් අනුන් හෙලා දකින අනුන්ව වඩා ඉහළින් පෙනී සිටින අතිමාන්නේ මෙතන උපක්ලේශයක්. ඊළඟට මද පමාද මල කියන්නේ මත් වීම. මත් වීම ඔක්කොම 27ක් තියෙනවා. ඒ ඔක්කොම 27ක් 27 වැඩාරුම් වූ මත් වීම මේ සීලයට උපක්ලේශයක්. ප්‍රමාණ කියන්නේ ඊතර කුසල් කිරීමට අමතක කිරීම නැත්නම් සිහි මුලාවෙන් වාසය කිරීම. විශේෂිතක සිත කුසල් සිතක් පහළ වෙන්නේ නැතුව නිකාං අකුසල් සිතවල හිත හිතා ඉන්න එක ප්‍රමාදයක්. මේ කියන උපක්ලේශ 16ම සීලයට කිලුටක්. සීලේ පරිහානියට හේතුවක්. අනික් කාරණේ තමයි යම්කිසි කෙනෙක් සීලයක් රකිනවා ආශ්‍රය කරන්නේ සිල්ලුතුන් නෙමෙයි. සිල්ලුතුන් ආශ්‍රය කරන්නේ ඒ වගේම නොයෙක් නොයෙක් අකුසල සිතිවිලි වලින් ඉන්නවා. ඉන්ද්‍රිය සංවරය කරන්නේ නැහැ. ඒ විදිහට වාසය කරනකොට සීලය සම්පූර්ණයෙන් පිරිහෙනවා. සමහර කෙනෙක් සීලය ගැන සතුටු වෙවි ඉන්නවා බණ භාවනා වඩන්නේ නැහැ. එයාටගේ සීලයක් දියුණු වෙන්නේ නැති ප්‍රතිභාවී සීලයක් වෙනවා. යම්කිසි කෙනෙක් සීලයේ පමණක් මේ සතුට වෙන්නේ නැතුව සීලය පිරිසිදු ආරක්ෂා කරමින් සමත භාවනා ධ්‍යාන වඩනවා. එයාටනන්දගේ සීලය විශේෂ භාගී සීලයක්. ඒක දියුණු වෙනවා. තවත් සමහර කෙනෙක් සීලයක් පිරිසිදු ආරක්ෂා කරමින් ධ්‍යාන සමාපatti වඩමින් එයින් සෑහෙන්නේ නැතුව විදර්ශනා වඩනවා. විදර්ශනා වැඩිීමේ සීලය පදනම් වූ සීලයට කියනවා නිර්වේද භාගී සීලයක ඊටාම විශිෂ්ට සීලයක්. මේ විදිහට සීලය පිළිබඳව ආරක්ෂා විය යුතු කරුණ රාශියක් තියෙනවා. තවන් දුරට සඳහන් කරනවා අර මේ සීල සංවරයේ, සති සංවරයේ, ඥාන සංවරයේ, කන්ති සංවරයේ, විරිය සංවරයේ කියන සංවර පහෙන් එකක් හරි කැඩුනනම් ඒකා සීලයට පරිහානියක්. සීල සංවරයේ කිව්වේ සමාදන්ව ගන්නා ලද ශික්ෂාපද දැන දැන කඩකිරීම. ඒක සීල පාරිශුද්ධියට අතිශයින් බාධාවක් අර සීලය අපරිසුදු වීම. මුලින් කියපු කණ්ඩ චිත්තද සමල කල්මාස වැනි බාටපත් වෙනවා. ඊළඟට සති සංවරය කියන්නේ ඇස කන නය දිව කය හිත කියන මේ දොරටු වල ලැබෙන අරමුණු වලදී ලෝභ, දෝෂ, මෝහ, මාන ආදී ඇති නොවන හැටියට සංවර වීම. ඒ සඳහා සංවර නුවණොත් ඒ සති සංවරේ නුවණොත් ඔහුගේ සීලය කිලිතු වෙනවා, අපිරිසුදු වෙනවා, කැඩෙනවා, බිඳෙනවා, නැති වෙනවා. දැන් වතුර ගෙනියන කෙනෙක් වතුර කලයක් ගෙනියන කෙනෙක් සංවර නුවණ දැඟලුවා නම් වතුර කලය බින්ද දිනවලලා බින්දෙනවා. ඒ වගේ තමයි මේ ඉන්ද්‍රිය සංවරය නැතිනම් ඔහුගේ සීලය බින්දෙනවා. ඊළඟට ඥාන සංවරය කියුවේ කොටින්ම විපස්සනා ඥාන සහිත මාර්ගඵල ඥාන. මේ ඥාන සංවරය හරියට තේනවා නම් තමයි සීලයක් ආරක්ෂා වෙන්නේ. එසේ නැත්නම් සීලය කිලුටු වෙනවා බිඳෙනවා. අනික කාන්ති සංවරය. කාන්ති සංවරය කියන්නේ සීතල, උණුසුම, බඩගින්න, පිපාස, මැසි මඳුරු පීඩා, අවැස සුලං විසකුරු සර්පාදීන්ගේ පීඩා, අනුන්ගේ නිନ୍ଦා අපාස, චෝදනා, පරෝපවාද, ගර්ජන, තර්ජන පීඩා, කායික වශයෙන් ඉන්න নানা ආකාර දැඩි දුක් වේදනා පීඩා මේවා ඉවසන්නේ නැත්නම් කාන්ති සංවරයේ නැත්නම් ඔහුගේ සීලය කිලුතු වෙනවා. තවත් කාරණයක් තමයි කොයිතරම් සීලය පිරිසිදුව රැක්කත්, ඉන්ද්‍රියන් රැක්කත්, ඥාන සංවරයේ කියන නුවණ මෙහෙයෙව්වත්, ඉවසීමේ ශක්තිය තිබුණා හිත ඇතුලේ පහළ වෙන උපක්ලේශ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක, ජනපද විතරක, ඥාති විතරක, নানা ආකාර අකුසල විතරක හිතේ පහළ වෙනවා. ඒ පහළ වෙන එක දැඩි ඥාන සම්ප්‍රයුක්ත වීරිය පිහිටාගෙන ඒවා මැඩපවත්න්නට ඕනේ. එසේ මැඩපවත්න්නේ නැත්නම් ඒ අයහපත් අකුසල විතරක පහළ වීම නිසා ශීලය අසංවර වෙනවා. මෙන්න මේක නිසා ශීලයේ විසෝධනයේ උපකාර වෙනවා. ශීල සංවරය හරියට පිහිටා රැකීම, සති සංවරය හරියට අනුගමනය කිරීම, ඥාන සංවරය දියුණු කිරීම, ශාන්ති සංවරය කියන ඉවසීම පුරුදු කිරීම විරිය සංවරය කියන්නේ කෙලෙස් සිටිවිලි මැඩ පැවැත්ීමේ ඥාන සම්ප්‍රයුක්ත වීර්යය. මේ කියන කරුණු පහ අනුව පැවැතීමෙන් සීල විසෝධනය වෙනවා. එන්න මේකයි සීලයට තියෙන බොහෝසෙන් මේ පරිහානි කර හේතු හා දියුණුවට හේතු වෙන කරුණ හැටියට අපට හඳුන්වන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්ස ශීලානුස්සති භාවනාව විදර්ශනාවට පාදක කරන්නේ කෙසේද කියලා පැහැදිලි කර දෙන්න. සීලානුස්සති භාවනාවක් වඩන කෙනෙක් විදර්ශනාට කොහොමද පාදක කරගන්නේ? ඇත්ත වශයෙන් සෑම භාවනාවක්ම කරන්නේ විදර්ශනාට පදනම් කර ගැනීම පිණිසමයි. එතෙන්දී සීලානුස්සති භාවනා වඩන යෝගාවචරයා එයින් ලබන උපචාර සමාධියක්. මේ උපචාර සමාධියනොත් විපස්සනාට පිවිසෙන්න පුළුවන්. ඒ කියන්නේ උපචාර සමාධියෙන් ධාතු මනසිකාරයට හැරෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ සතර ධාතු මෙනෙහි කරන එක අනුපිළිවෙලින් ධාතු මනසිකාරයෙන් රූප කලාප වෙන් කරගන්න නුවණ මෙහෙවනවා. ඒ විදිහට විපස්සනාට යොමු වෙනවා. ඊට පස්සේ නාම ධර්මات වෙන් කරගන්නවා. ඒවා සම්මර්ෂණයට අරවනවා. හේතු බල ධර්මයන් අරමුණු කරනවා. උද්‍යාවේ ඥාන, භංග ඥාන ආදී ඥාන පිළිවෙලින් විපස්සනා වඩන්න සමර්ථ වෙනවා. හැබැයි එතෙන්දී අර කසිනාලෝකයේ වැනි ආලෝකයක් නොමැති බැවින් උපචාර සමාධියෙන් විපස්සනාට ඇතුල් වීම හරියට අඳුරු කාමරයක යමක් හොයනවා වගේ දෙයක් වෙනවා. එනිසා තවත් දුරට ගුරු උපදේශ ඇතුව ඒ සීලානුස්සති භාවනාවෙන් උපචාර සමාධිය පිහිටාගෙන අර්පණා සමාධිය වැඩිම සුදුසුයි. ඒක සඳහා දේශිම ක්‍රමයේ තමයි ආනාපාන සති භාවනාව. උපචාර සමාධියේ සීලානුසතියෙන් ලබාගත් බැවින් ඔහුගේ සිතේ නීවරණ යටපත් වෙලා නීවරණ යටපත් වී ඇති බැවින් ආනාපාන සති භාවනාවෙන් රූපාචර ධ්‍යාන හතරක් අනුපිළිවෙලින් උපදවන්න සමර්ථ වෙනවා. එයින් නොනවති සතර කමතහන් සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ බුද්ධානුස්සති, මෛත්‍රී භාවනා, එවාගෙම සවිඥානික අවිඥානික අසුභ භාවනා, මරණානුස්සති භාවනා. එයින් මෛත්‍රී භාවනාවයි සවිඥානික අවිඥානික අසු භාවනාවයි දෙකෙන් ධ්‍යාන උපදවන්න පුළුවන්. බුද්ධානුස්සති මරණානුස්සති දෙකෙන් උපචාර ධ්‍යාන උපදවන්න පුළුවන්. එයින් ඒ සතර කමඨහන් සම්පූර්ණ කළා. ඒක කියන්නේ චතුරාර්යක්ෂා කියලා. තවත් දුරට ඒක මුදුන් පමුණවා ගන්න ඊළඟට හැරෙනවා කසින භාවනාව. විශේෂයෙන් ඕදාත කසින, සුදු කසින, සුදු කසින භාවනාවෙන් රූපාසන ධ්‍යාන හතරක් උපදවන. ඊට පස්සේ නීල කසින, පීත කසින, ලෝහිත කසින කියන ශරීරයේ තුලින්ම වර්ණ කසින උපදවන්න පුළුවන්. ඊට පස්සේ පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින, ආලෝක කසින, ආකාශ කසින කියන මේ කසින භාවනා සියල්ලමත් වඩන්න සමර්ථ වෙනවා. දැන් අද සීලානුසති භාවනා වැඩිීමේ ආනිසංස වශයෙන්. අෂ්ට සමාපත්තියම උපදවන්න පුළුවන්. ඒ යම් කිසි කෙනෙක් කැමැතිනම් රූපාවචර ධානයකින් අනතුරුව විපස්සනාවට හැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් අෂ්ඨ සමාපatti උපදවාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. ඒ රූපාඥාන අරූපාඥාන ලැබෙන කොටේ ලැබෙනවානේ ආලෝකයක් දැන් කසින භාවනාවලදී කසිනාලෝකයේ තියෙන එක උඩ යට සරස අනන්ත ලෝක ධාතුලට ප්‍රභාස්වන ආලෝකයක් විහිදුවන්න පුළුවන්. ඒ ආලෝකේ රූපකයට මිහිය වෙලා සතර ධාතුන් වෙන් කර ගන්නවා. රූප කලාපයන් වෙන් කර ගන්නවා. බාහිර වස්තු වල රූප කලාප වෙන් කර ගන්නවා. බාහිර సంతාන තුල රූප කලාප වෙන් කර ගන්නවා. ඊළඟට නාම ධර්මයන් වෙන් කරගෙන ධ්‍යාන නාම ධර්ම කුසල නාම ධර්ම අකුසල නාම ධර්ම ඔක්කොම වෙන් කරලා තමන්ගේ సంతානේ බලනවා හිතස්තර පුජ්‍යල సంతානවලත් එවාගේ කුසල කුසල සීල චිත්ත චිත්තචාසික ධර්මයන් බලනවා මෙම නාම රූප පරිච්ඡේදය කරන හේතුඵල ධර්ම ආවර්ජනා කරන පටිච්චසමුපාදයට අනුව. ඊට පස්සෙන් අනතුරුව සම්මර්ෂණ ඥානයට හැරෙනවා. ත්‍රිලක්ෂණ විපස්සනාව. ත්‍රිලක්ෂණ විපස්සනා කරගෙන යනකොට උද්‍යාවේ ඥානයටපත් වෙන්න අවස්ථාව ලැබෙනවා. උද්‍යාවේ ඥාණයෙන් බංගානුපස්සනාවටපත් වෙනවා. බංගානුපස්සනාවෙන් බයතුපත්ථාන ඥාන ආදීනව ඥාන නිබ්බිදා ඥාන මුංචිතු කම්මිතා ඥාන පරිසංකානුපස්සනා ඥාන සංකාරුපේක්ඛා ඥාන කියන ඥාන පරම්පරාවම වඩන්න අවස්ථාව ලැබෙනවා හේතුඵල සම්බන්ධ තියෙනවා නම් හේතු වාසනාව තියෙනවා නම් සංකාරුපේක්ඛා ඥානයේ තනතුරුව සත්‍යානුලෝමික ඥානය ලබාගෙන මාර්ගඵල ප්‍රතිලාභ කරගන්න පුළුවන් අනුපිළිවෙලින් සෝවාන් සකෘදාගාමී අනාගාමී ආර්යයන් කියන්නේ මේ විදිහට ආර්ය සත්‍යය දක්වාම යන ගමන් මඟට මේ සීලානුසති භාවනාවක් පිහිට වෙනවා කියන එක බුද්ධ වචනා රූපව අපි පිළිගන්නට ඕන පෙරවන් සරණයි විශේෂයෙන් මේ භාවනා සම්බන්ධව ගුරු උපදේශ ඇතුව භාවනා වැඩිමින් තමයි නිසිකල නෙලාගත හැකි වෙන්නේ තනි තනියෙන් තමන්ගේම කැමැත්ත පරිද්දෙන් පොතක් පතක් බලාගෙන භාවනා කිරීමෙන් අඩුපාඩුකම් සිදු වෙන්න පුළුවන් එනිසා අපි බොහෝම කරුණාවෙන් හැමෝටම ආරාධනා කරනවා කෘතහස්තය ගුරුතුමන්ගේ ඇසුරෙන් නිසි උපදේශ ඇතිව මේ භාවනා දියුණු කර ගැනීමට අදිෂ්ඨාන කරගනිත්වා කියලා. ඉතින් අද මේ මොහොතේදී බොහොම ගෞරව සම්ප්‍රයුක්තව මේ දහම් කතාවට ධර්ම සාකච්ඡාට සම්බන්ධ වුණා. සීලානුසති භාවනා ගැනයි මේ ප්‍රශ්න මාලාව ඉදිරිපත් වුණේ. නිසා සීලානුසති භාවනා වඩන්න හැමදෙනාගේ හිත නැමේවා තමන් රක්නා සීලය සුපරිසුද්ධව ආරක්ෂා කරමින් ඒ ප්‍රතිපාණිරාගන්ට අදිෂ්ඨාන කරත්වා මෙතකින් අප විසින් මේ කරගන්නා ලද ධර්ම සාකච්ඡා මේ කුසලයක් ඊට සවන් දීමෙන් ධර්ම ශ්‍රවණ මේ කුසලයක් හේතු කොටගෙන මීට සහභාගී වූ සෑම දෙනාටම මෙලොව වශයෙන් ආයුෂ වර්ණ සැප බල ඥාන වැඩේවා අසනීප අපලෝපද්දර වතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක දුරින්ම දුර වේවා සබන පීවරග්ගානේ රත්නත්‍රයේ සතුසූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා පිහිට වේවා රජසොඩ සතුරු ගිනි ජල වස්විස අවියාවෝදාද විපත්ති වලකීවා කායික මානසික සැනසෙල්ලේ දෙලෝ දියුණුව නිවන් මඟ පාරමී ගුණ පිරේවා ගුණ නුවණින්ද ධන දාන්නෙන්ද ආශේසුරෙන්ද සැප සම්පතින්ද ආවිෂයෙන් වර්ණයෙන් සැපයෙන් පාය බලයෙන් ඥාන බලයෙන්ද සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන්ද දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන්ද පෙරපස වැඩන පුරසඳක් මේ දිනින් දින දියුණු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ පිරී ඉතිරි සස්ත්‍රී වේවා සතර ගමනේදී පාරමී පුණ්‍යාත්භාව ලැබමින් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ආදී දස පාරමී සපුරාගෙන ප්‍රාර්ථනීය බෝධියකින් ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අග්‍ර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 චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිඤ්ජතු අද දවසේත් අපි බොහෝ කරුණු කාරණා සද්ධර්ම වර්ෂා වැඩසටහන ඇසුරින් ඉගෙන ගත්තා අපේ ජීවිතයට එකතු කරගත්තා අපි ස්තුතිවන්ත වෙනවා নমස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා නාගපුකුණේ අරියසීල ස්වාමීන් වහන්සේට ඒ වගේම අද දවසේදී සද්ධර්ම වර්ෂා වැඩසටහන තුළින් මේ සද්ධර්මයේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් අපිට ලබා දෙමින් මේ භාවනා ක්‍රම පිළිබඳව ඊ타මත්ම නිර්වුල්ව අපට තේරුම් කර දුන් ශ්‍රී ලංකා රාමඤ්ඤනිකායේ මහෝපාධ්‍යාය ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක ශාසන ධර්ම ත්‍රිපිටක ධාරාචාර්ය මහා කම්මඨානාචාර්ය අතිපූජ්‍යනාව විනය රිධම් ස්වාමින් වහන්සේටත් අපි අපේ নমස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා ඒ වගේම මේ ධර්ම දානමය කුසල කර්මයෙන් අත්පත් කරගත්තා වූ පුණ්‍ය මහිමෙන් ඔබ වහන්සේට මතු බුද්ධ රාජ්‍යයම ලැබේවා කියලා අපි මේ මොහොතේදී ිතසිතින් යුක්තව ප්‍රාර්ථනා කරනවා. අපි ඔබටත් ප්‍රාර්ථනා කරනවා බොහෝම පුණ්‍යවන්ත දවසක් පුණ්‍යවන්ත සමයක් ඔබේ ජීවිතයට උදා වේවා කියා එසේ ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේ සද්ධර්ම වර්ෂාව වැඩසටහනින් සමුගන්නවා. සමතම තෙරුවන් සරණයි.